තෙරුවන් සරණයි. නත්ති දින සූත්‍රය. සංගීත නිකායේ තුන්වෙනි කාණ්ඩේ තිට්ටි සංගීතයේ සෝතාපට්ටි වග්ගයේ බුද්ධජන ත්‍රිපිටක මාලාවේ 15 වෙනි පොතේ 389 වෙනි පිටුවේ මේ නත්ති දින සූත්‍රයේ වාත සූත්‍රයේ ඒ තමෝ සූත්‍රයේ ඊපාර අපි ඉදිරිපත් කරා. ඒ වගේම මේ ඒ තමම කියන සූත්‍රයට පසුව තියෙනවා ඇත්තටම මේ ඒ තමම කියන සූත්‍රයට පසුව තියෙන සෝ අත්තා කියන සූත්‍රය එතකොට අර ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන මම මගේ මගේ ආත්මය කියන මෙන්න මේ දෘෂ්ටිය බාහිර සුළඟ සුළඟ හමනවා වැස්ස වහිනවා ඉර පායනවා ගඟ ගලනවා මේවා දෘෂ්ටි විදිහට මේම පවතිනක් විදිහට අපි ගන්නෙ දෘෂ්ටියක් විදිහට බුදුන් වහන්සේ පෙන්වනවා ඒ වගේම බුදුන් වහන්සේ පෙන්වුවා මේ මේවැය තියෙන මේ ඒ අනිත්‍ය ස්වභාවයමයි මේ ගඟ කියලා දෙයක් ඇත්තටම අපිට අල්ලුවම තෙත ගතියක් දැනෙන්නේ. එහෙම ගඟ කියලා දෙයක් අපි දෘෂ්ටියක් විදිහටයි පනවගෙන සම්මුතිය තුනේ ඉන්නේ. ඇත්තටම ඒ තම මම කියන සූත්‍රය ගත්තොත් මම කියන්නේ දෘෂ්ටියක්මයි. අර ගඟ වගේමයි. හුළඟ වගේමයි. ඉරපායනෝ වැස්ස වහිනෝ මේ ඔක්කොම දෘෂ්ටි. අතර මම කියන්නේ දෘෂ්ටිය. මගේ කියලා මේ දෙයක් එළිය තියෙනවා නම් තමයි මගේ කියලා දෙයක් තියෙන්නේ. ඒක දෘෂ්ටියක්. ඒත් මම මගේ මගේ ආත්මය කියලා ගත් එකක් දෘෂ්ටියක්. එහෙම අපි විසින්ම පනවගත්ත අපි විසින්ම කොටවුණු අපි විසින්ම රැවටුණු මේ මායා ලෝකය මොකද්ද කියන එක තමයි අපි මේ දෘෂ්ටි සංයුත්තේ තුළ බුදුන් වහන්සේ ඇත්තටම හොවා දක්වන්නේ. ඉතින් මේ සූත්‍ර හොඳින් බලන්න ඕනි මේ සංයුත්ත නිකායේ මේ මේ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන මේ පාරසරි පොතේ මේ ඉදිරිපත් කරලා තියෙන මේ දෘෂ්ටි සංයුත්තේ මෙහෙම දිගටම මේ එකින් එක එක ගලපමින් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. හැබැයි මේ නත්ති දින කියන සූත්‍රයේ ඊටම වැදගත් මේ තුල තියෙනවා අපි කරන පින්, පව්, බාර, හාර හැම එකම දෘෂ්ටියක් බවට පත් වෙනවා කියලා බුදුන් වහන්සේ ඉදිරිපත් කරන මේ ඉදිරිපත් කිරීම. ඉතින් එතනට තමයි මේ එන්නේ. ඒ එනකොට අර ඒක මම කියන සූත්‍රයේ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත ඒ බව ඒක දෘෂ්ටියක් බව බුදුන් වහන්සේ පෙන්ලා දෙනවා. හැබැයි 383 වෙනි පිටුවේ තියෙන සෝ අත්තා කියන සූත්‍රය ඒකත් ඒ වගේමයි යන්තම් අපි මේ ටික ගැන පොඩ්ඩක් විග්‍රහ කරගෙන ආවොත් හොඳයි මේ මේ මේ මේක එකටම පෙන්නන මේ පළක් මේ තියෙන්නේ තෝමේසියා කියලා මේ තෝච මේ සියා සූත්‍රේ ඒකත් ඒ ඒ හා සම්බන්ධුන එකක් හැබැයි මේකේ අවසාන ඵලය වෙන්නේ මෙන්න මේ නත්ති දින්න කියන සූත්‍රයම තමයි. මේ නත්ති දින්න කියන සූත්‍රේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද මේ සූත්‍රය තුළ තියෙන අද සමාජය තුළ තියෙන මේ දෘෂ්ටි බාර වෙන ඒවා මේවා සේරම මේ දෘෂ්ටියක් බව බුදුන් වහන්සේම පැහැදිලි කළා. අපි මේ සෝ අත්තා කියන සූත්‍රයට පොඩ්ඩක් යමු මේ ඊට කලින් තියෙන සූත්‍රයට. මහණෙනි කුමක් ඇතිකල්ලි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේද මම ආත්මේමි මම ලෝකේ වෙමි මම පරලෝව වෙන්නෙමි නිත්‍ය වෙන්නෙමි ද්‍රව්‍යමි ශාස්වත වෙන්නෙමි නො නොපෙරෙන සැහැවියෙමි මේ බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ අර මම මගේ මගේ ආත්මය කියන මාතෘකාවෙන් පස්සේ සෝ අත්තා කියන සූත්‍රය තුළ කුමක් ඇති කාලේ කුමක්කට පිවිස මම ආත්මෙමි මේ මගේ ආත්මේ මම ලෝකෙ වෙමි මේ මම මේ ලෝකෙ ඉපදලා ඉන්නවා මේ මගේ ආත්මය තියෙන්නේ පරලොවක් තියෙනවා මේ මම පරලොව යනවා මැරිලා මම මම ඉන්නවා මම මම මැරෙනවා මෙන්න මේ මෙන්න මේ දෘෂ්ටි බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ දෘෂ්ටි කියලා මේ සෝත්තා කියන සූත්‍රයේ 383 වෙනි පිටුවේ ඔබට දකින්න ලැබෙන වහස් මහණෙනි කුමක් ඇති කල්ලි කුමකට පිවිස මෙවැනි දෘෂ්ටියක් උපදීද වහන්ස අර කලින් දේශනේ වගේමයි වහන්ස දාමෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කට ඇතිය භාග්‍යවතුන් වහන්සේ වෙසින් වෙතින් අසා භික්ෂූහු දරන්නාහයි එතකොට මා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා මහණෙනි රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ඒ මම ආත්මේමි ඒ මම ලෝකෙ වෙමි ලෝකයක් තියෙනවා. මට ආත්මයක් තියෙනවා. මම පරලොව මැරිලා පරලොව යනවා. අනේ නිට්ටයමි. මේ මම ඉන්නවා නිට්ටයයි. සාස්වතයි. ද්‍රවයේමි. පෙරලෙන සැහැවීම වෙනස් වෙනවා. මම ඇත්තමි කියන හැඟීම බුදුන් වහන්සේ පෙන්වන දෘෂ්ටියක් කියලා. වේදනාව ඇතිකල්ලි සංඥාව ඇතිකල්ලි සංස්කාර ඇතිකල්ලි විඥාන ඇතිකල්ලි විඥානයේ නිසා විඥාණයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ. ඒ විඥානය කියලා දෙයක් තියෙනවා, ද වේදනාව කියලා තියෙනවා, සංස්කාර කියලා තියෙනවා, ද සිතක් කියලා දෙයක් උපදිනවා. ද රූපයක් තිබෙන නිසාම තමයි මේ සියල්ලම තියෙන්නේ. ඒකයි සතර සතිපට්ඨානයේ මුලින්ම කායानुපස්සනාව තියෙන්නේ. සතර සතිපට්ඨානයේ කායानुපස්සනාව තියෙන්නේ රූපේ. රූපේ මායාවක් කියලා පෙන්නන. ඇත්තටම සතර සතිපට්ඨානය වඩන්නේ මේ විනීය ලෝකය කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. කායෙන් කාය මුදව ගන්න විහෙරණේ. ඒක සත්‍ය දැකලායි මුදව ගන්න. දැන් දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ අපි ගිය පාරක් මේ හරහා තමයි මේ සේරම වැටලා තියෙන්නේ. දර්ශන සමාපත්තිය කියන්නේ සත්‍ය ඥානය කියලා කියන්නේ ඔබට එතන දකින්න ලැබෙන්නේ දර්ශනය තුළ ඔබට මේ ඔබ දකින්නේ මේ බාහිර තියෙන සියල්ලම අසත්‍යක් කියලා. මායාවක් කියලා. ඇත්තට මේවා හිතකයි හැදෙන්නේ. දැන් මේවා දෘෂ්ටිනේ දැන් අපි අපි වාත සූත්‍රයේ පෙන්වෙත් ඒකයි මේ බුදුන් වහන්සේ තමයි මේ සේරම මේ දෘෂ්ටි සංයුත්තය තුළ පෙළගස්සලා මනාකොට ඉදිරිපත් කළා තියෙන්නේ මේ සේරම දෘෂ්ටියක් මායාවක් කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. දැන් ලෝකෙම මායාවක් කියලා. මොකද මේවා හැදෙන්නේ හිතේ. හිතේ තියෙන මෙහෙම ලෝකයක් තියෙනවා කියලා. හිතේ තියෙන මැරෙනවා කියලා. හිතේ තියෙන උපදිනවා කියලා. හිතේ තියෙන්නේ මෙහෙම මෙහෙම මෙහෙම තියෙනවා කියලා. දැන් හිතක් තමයි මෙහෙම හිතන්නේ. දැන් මුළු ලෝකයේ දැන් මේ ගත්තාම මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මෙහෙම තමයි හිතන්නේ. එහෙමනේ හිතන්නේ මුළු ලෝකෙම මිනිස්සුන්ට හිතෙනවා මේ අපි ඉන්නවා, මේ අපි මේ මේ ලෝකයක් තියෙනවා, මේ මම මැරෙනවා, මම මැරෙලා යනවා කොහේ හරි, ආයි උපදිනවා. මේවා ඔක්කොම දෘෂ්ටි හැබැයි. කවුද දැක්කේ මැරලා යනවා? කවුද දැක්කේ මැරලා ගිහිල්ලා උපදිනවා? මේවා දෘෂ්ටි කවුද දැක්කේ? දැන් මරණයක් කියන්නේ මොකද්ද? ඒකම දෘෂ්ටියක්. ඒකට හේතුව මේ තියෙනවා කියන සිතුවිල්ලම තමයි හිත කියන්නේ. දැන් හිත හිත මායාවක් කියනකොට තමයි දැන් ඇත්තටම කලන්තේ දාලා වැටෙන කතාවක් නෙමේ. මේක හැමෝටම දරා ගන්න බෑනේ. දැන් හිත දැන් අපි මෙහෙම කිව්වොත් අපි මේ සූත්‍රවල ඔබට ඉදිරිපත් කරනවා බුදුන් වහන්සේමයි ඇත්තටම මේ කාරණා ඉදිරිපත් කරන්නේ මේ අපේ පුජ්‍යලික දෙය කියන කාරණයක් නෙමෙයි. අපි මේ ධර්ම අවබෝධ කරගත්තේ මෙන්න මේ බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ කටයුතු කරමි. එතකොට ඒක ඒ අවබෝධ කරගත්ත දේ තුළ අපි සත්‍ය දකිනවා. දැන් බුදුන් වහන්සේ පෙන්නනවා මේ මේ ශරීර ධාතුව ඇතුළේද හිත තියෙන එළියේද? හිත කොහෙද තියෙන්නේ? දැන් අපි ගිය අපි මේක අපි ගිය අපි මේ දේශනේ ඉදිරිපත් කරා චිත්තානුපස්සනාවදිත් මේක ඉදිරිපත් කරා අපි ධම්මානුපස්සනාවදිත් මේක ඉදිරිපත් කරා මේ හිත කියන්නේ ඇත්තටම ඇතුලේ තියෙන දෙයක් නෙමෙයි එළියේ තියෙන දෙයක්ුත් නෙමෙයි. ඇත්තම කතාව කිව්වොත් හිත තියෙන්නේ ඇඟ ඇතුලේ නෙමෙයි එතකොට. ඔබ අපි අපි උදාහරණ සහිතව පෙළගස්සලා පෙන්නවා. ඒක අද සූත්‍රයට අදාළ නැහැ. නමුත් මේකට මේවා සේරම එකට තියෙන කැටි කියලා. එකම කතාවක් මේ කියන්නේ. දැන් දැන් සිත කියන්නේ ඇත්තටම සිතක් හැදුනොත් රූපයක් හැදෙන්නේ. ඒ සිතේ රූපය හැදෙන්නේ. දැන් ඒතකොට සිත සිත අවබෝධ කර ගැනීමනේ නිවන් මඟ කියන්නේ. සිත අවබෝධ කරගෙන සිතට සත්‍ය දකින්න එකයි නිවන කියන්නේ. දැන් ඇත්තටම ලෝකේ ලෝකේ මායාව බොරුවක් කියන එකක් නෙමෙයි. ලෝකේ මොකද්ද කියන ඇත්ත දැක්කමයි තේරෙන්නේ ලෝක බොරුවක් කියන. ලෝකේ මායාවක් කියන. ඒක සිතකට අවබෝධ වෙන කාරණාව. මොකද සිතකමයි ලෝකයක් නැවෙන්නේ. දැන් මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම්. ඇත්තටම කෝටි 800ක් නෙමෙයි කෝටි බිලියන 800කට වැඩි මේ මේ ලෝකේ තිරියන් ලෝකේ විශාල. කෝටි 800ක් කියන්නේ පොඩි ගාණක්. දැන් කූඹි ගත්තොත් මේ මේ වත්තේ ඉන්නවනේ කූඹි කෝටි ගාණ. දැන් අපි අපි ගත්තොත් ලංකා භූමියේ කූඹි කොච්චර ඉන්නවද? කූඹි ඉන්නවා මේ මිනිස්සු මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වගේ ප්‍රකෝටි ගානක කූඹි ඉන්නවා මුළු ලෝකෙ. ඔබට හිතන්න මේ කෝටි 800ක මිනිස්සු ඉන්නවා කියන එක මේ මහ ලොකු ගානක් නෙවෙයි. දැන් මේ ලෝකේ ඇත්තටම කූඹි, වේයෝ, දැන් පත්තය, හකර මේ වගේ කුමීම කොච්චර ඉන්නවද මැස්සෝ? පණුව. දැන් ලෝකේ ඉන්න පණුව ගණන් කරන්න පුළුවන්. දැන් ඔබ හිතනවාද කෝටි 800ක් කියන්නේ මහ ලොකු ජනගහනයක් කියලා? නෑ. මේක නොදැනෙන තරම් කුඩා ජනගහනයක්. ඇත්තටම ගත්තොත් එහෙම මේ ඉන්න මේ එක එක වත්තක ඉන්නවා මේ ලෝකෙ මේ ඉන්න මිනිස්සු ගානට හරියන කෝඹි. ඉතින් මේ කතාවෙම තේරෙනවා මේ සිරියල් ලෝකේ මහා විශාලයි. මනුස්ස ලෝකේ හිතා කුඩයි. මනුස්ස ලෝකේ බොහොම ටිකයි ඉන්නේ. බොහොම ටිකයි ඉන්නේ. මිනිස්සුયો ඉන්නේ බොහොම ටික දෙනයි. දැන් මේ කතාවෙන් තේරෙනවා මේ කෝටි 800ක් මේ මේ මොකද්ද මේ මේ දැන් මුළු කෝටි 800ම හිතන්නේ මේ විදිහට තමයි. දැන් බුදුන් වහන්සේම තමයි කියන්නේ මහණෙනි මහ පොළොවේ පස්ද වැඩි මේ නියපොත්තට ගත්ත පස් ටිකද වැඩි. එතකොට සංඝයා කියන ස්වාමීන් නොසලකිය හැටි තරම් කුඩායි. මහ පොළොවේ පස්සා නොගැලපිය හැකි. ඒ තරම් ඒ තරම් කුඩායි නියපොත්තර ගත්ත පස් ටික. මහ පොළොවේ පස් වගේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා බුදුන් වහන්සේ කියන්නේ. මේ මහ පොළොවේ පස්සගේ මිත්‍යා දෘෂ්ටිකයි. දැන් මේ කතාවේ තේරුම මොකක්ද? මේ මේ අනියපොත්තර ගත්ත පස් ටික වගේ බොහොම ටිකයි කියන මේ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ තරම් මේක අමරණීය. ඒ තරම් මේක මේක විරලයි. දුර්ලභයි. දුර්ලභව manussත්තානම් දුර්ලභ මේ සේරම දුර්ලභයි කියලා බුදුන් වහන්සේ කියන්නේ එකයි මේ ධර්මයේ. එතකොට මේ බුදු අපි අපි අපි ඇත්තටම මේ ධර්මයේ දන්නේ නැතුව ධර්මයේ කියලා බුදුන් වහන්සේ දේශනා කළා කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව අපි මේ தත්ත්වයට වැටලා තියෙන්නේ කොහොමද? හොඳට වැළුවොත් එහෙම අපි අපිට මේ මේ මේ මේ මේ ස්වභාවයට අපි ආවේ කොහොමද? මේ මේ මේ ලෝකේ සත්‍ය කරගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ අපි දැන් දැන් දැන් අපි බුදුදහම කියලා අපි මේ මේ වැඳ වැඳ ඉන්න එකක් එහෙම නැත්නම් මේ දැන් අපේ අපේ සමාජය තුළ තියෙන්නේ දැන් අර ආගම්වලම තවත් එක ආගමක් කරගෙනනේ අනිත් ආගම්වලත් වැඳ වැඳ ඉන්නවා අද බෞද්ධයොත් වැඳ වැඳ ඉන්නවා අනිත් ආගම්වලත් මොනවා හරි කී කී ඉන්නවා බෞද්ධයොත් ඔය ගාථා මොනවා හරි කී කී ඉන්නවා නමුත් මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේක මේ අදහන එකක් නෙමෙයි. මේක විශ්වාසයක් මේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරන යාඥා නැහැ බුද්ධහමතුල. ධර්මයේ ඒකයි තියෙන්නේ. ධර්මයේ කියන්නේ සබහා ධර්මය. සබහා ධර්මයේ න්‍යාය අවබෝධ කර ගැනීමමයි ඒතර ධර්මතාවය තුළ තියෙන්නේ. මේක මේක තවත් ආගමක් කරගත්ත එකයි අපරාධයක් කියන්නේ. බුදුන් වහන්සේ මේක ආගමක් කරගෙන නැහැ. බුදුන් වහන්සේ සියලු ආගම් වලට අයට තමයි ධර්මයේ දේශනා කළා තියෙන්නේ. බුදුන් වහන්සේ එහෙම එහෙම මේ මේක ආගමක් කරගෙන එහෙම එහෙම හිටපු බවක් අපිට පේන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ බෞද්ධින්ට බණ කියලාත් නැහැ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ අනිත් ජටිලයෝ, නිගණ්ඨයෝ, බ්‍රාහ්මණයින්ට. එතකොට එදා කාලේ බුදු සමය තුල හිටපු ඒ සියලු ආගම් වල අයට බුදුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ. එතකොට ආගමට අදාළ නැහැ ධර්මයේ. ධර්මය කියන්නේ ලෝක ධර්මතාවය. ආගමක් ඕනේ ඒ රටක පැවැත්මට සංස්කෘතියට ඒ ඒ කටයුතු අනුව ආගමක් බිහි වෙනවා. ආගමක් අවශ්‍යයි. මොකද රටක පුරවැසියෙක් වුණාම ඒ රටේ සංස්කෘතිය තුළ ආගමක් අනුව ආගමානුකූලව ආගම කියන වචනේම නිර්වචනය බැලුවොත් ඒක වෙනම කතාවක්. නමුත් ධර්මය කියන්නේ වෙනම කතාවක්. ධර්මයේ සබහා ධර්මයේ මේක පරම සත්‍ය. පරම සත්‍ය සියලු ආගම්වල අයට පුළුවන් අවබෝධ කරගන්න. එහෙම ගැටලුවක් නැහැ. තමන් දරන ඒ මත විශ්වාස නෙමෙයි ආගමේ ධර්ම සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ වෙනම සත්‍යයක්. ඒ සත්‍ය සත්‍ය තුල තමන්ට සත්‍ය දකින්න අසත්‍ය කියන්නේ බොරුවක්නේ. එතකොට මේක ආගමක් කරගත්තොත් තමයි ආගම් එක්කලා ගැටීමක් තියෙන්නේ. අතර මේව ආගමක් කරගත්ත එකයි තියෙන වරද. නැත්තම් මේක ආගමකට අදාළ එකක් නෙමෙයි. මේ පරම සත්‍ය ලෝකයේ ඉන්න සියලුම අයට අවබෝධ කරගන්න සියලුම සත්‍ය දකින්න මේ බොරුව මොකද්ද කියලා පරම සත්‍යයක් ගැන ලෝකේ මේ සත්‍යයක් තියෙනවා කියලාවත් අඩු ගානේ මිනිස්ස මිනිස්සෙකුට තමයි මේක දැනෙන්නේ. තිරිසන් සත්තුන්ට මෙහෙම දෙයක් දැනෙන්නේ නැහැ. දැන් තිරිසන් ලෝකේ දිහා බැලුවම බුදුන් වහන්සේ මේ දැන් මිනිස්සයාට තියෙන ගැටලුවක් නෙමෙයි විසඳන්නේ. මිනිස්සයා දුකට වැටෙනවානේ. මිනිස්සයා ඇයි මේ දුකට වැටෙන්නේ? ඒකනේ චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ. ඒ දුකින් මුදව ගන්නනේ. එතකොට මේ දැන් සත්ත්වින්ට මේක මෙහෙම අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. දැන් එතකොට මේ සත්වයා මේ දුකට වැටෙන එක බුදුන් වහන්සේ ධර්මයේ මේ තුල දේශනා කරන්නේ සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්තා කියලා. එතකොට මේක සත්වයින්ටත් මිනිස්සුන්ටත් ඕනම ඒ කියන්නේ පෙරේත බ්‍රහ්මෝ දෙවියෝ ඔය කියන මිනිස්සු තුල තියෙනවනේ විශාල ලෝක ටිකක්. ඒවා දෘෂ්ටිනේ, ඒවා මායා, ඒවා මිනිස්සුන්ගේ සම්මුතිවල මිනිස්සු නොදන්නා කමට මිනිස්සු විසින් හදාගත්ත මේ සම්මුති ලෝකෙක ඉන්නේ. ඒ සම්මුති ලෝකයේ තමයි මෙහෙම දේවල් කියන්නේ. මේ නාගස් තියෙනවා, අඹ ගස් තියෙනවා, වෙලි ගස් තියෙනවා. දැන් මේවා අනිත් ලෝකේ ඉන්න දැන් දැන් අපි මේ ලෝකේ අපි කතා කරන මේ සම්මුතිය මේ භාෂාවට සීමා වෙනවා. දැන් ඇමරිකාවේ කෙනෙක් ඇවිල්ලා හරි ඔය වෙනින් ජපානයේ කෙනෙක් හරි ඔය ඔය බෝ ගහන ආගහ ඕවා නෙමෙයිනේ වචන. ඒගොල්ලන්ගේ සම්මුති වචන වෙනස්නේ. ප්‍රඥප්ති වෙනස්නේ. ඒගොල්ලෝ ඒවා අනුව ලෝකයක් හදාගෙන මවාගෙන ඉන්නවනේ. දැන් අපි දන්නවා විවිධාකාර විදිහට මේ සිතුවිලි දෘෂ්ටි වලට එක එක්කෙනා කොටු වෙලා නේද මේ ආගම් වලය මරන්නේ. ඇයි මේ මුස්ලිම් අය ඇයි මේ අනිත් ආගම් වලය මරන්නේ? ඒ දෘෂ්ටි වලට කොටු වෙලා නෙමෙයිද? එතකොට දෘෂ්ටියක් කියන්නේ සත්‍යයක්ද? දෘෂ්ටියක් කියන්නේ සත්‍යයක් නෙමෙයි. එතකොට ආගමක් කියන්නේ සත්‍යය. ආගමක් කියන්නේ සත්‍යයක් නෙමෙයි. ආගමක් Tamanට පුළුවනි. Tamanට පුළුවනි එක්තරා මොකක් හරි සිතුවිලි ෆ්‍රේම් එකකට සීමා වෙලා ෆ්‍රේම් එකේ මත් වෙවි ඉන්න පුළුවන්. ඇත්තටම කුඩු වලට මත් වෙලා ඉන්න එකත් මේ එක එක දෘෂ්ටිගත වෙලා මත් වෙලා ඉන්න එකත් ඔක්කොම එකයි. ඒක කුඩුකාරයක් ඉන්නවා එහෙම මත් වෙලා. එතකොට එක එක දේවල් වලින් මේ මිනිස් මනස එක්තරා විදිහේ අර විඳවීමක වින්දනීය ස්වභාවයක හිර වෙලා තිබීමක් තමයි තියෙන්නේ දෘෂ්ටිවල. නැතු ඒකේ වෙන මොකක්වත්ම නැහැ සත්‍ය. සත්‍ය නම් ලෝකේ සත්‍ය කුමක්ද කියලා සොයන කෙනාටයි සම්බුදේ. සත්‍ය සොයන්නේ නැතුව මේ සත්‍ය නිකන් ඉබේ පහළ වෙයි කියලා හිතන් හිටියට කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඉතින් කෙනෙකුට ඇයි මේ ඉපදෙන්නේ ඇයි මේ මැරෙන්නේ මම කොහෙන්ද ආවේ මම මොකද්ද මේ කරන්නේ මොකද්ද මේ වෙන්නේ දැන් මෙන්න මේ විදිහේ මේ යම්කිසි තමන්ට ආවොත් සිතට ප්‍රහේලිකාවක් ගැටලුවක් Tamanට මේකේ සත්‍ය දැනගන්න ඕනි කියන හැඟීමකට එන්නේ ඔහොම සිතුණු කෙනෙකුට තමයි. ඒකයි ආස්වාදයේ ආදීනව නිස්සාරණය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ආස්වාදයේ විඳින තාක්කල් ඔහුට ආදීනයක් පේන්නේ නැහැ. නමුත් ඔහු දවසක වයසට යනවා, ළඩ වෙනවා, මැරෙනවා. අර අර සතර පෙර නිමිති එහෙම නැත්නම් අර අර මරණට පස්සේ අහනවානේ දේවදූත දුටුවේ නැද්ද කියලා මේ මේ අර ඊට පස්සේ අහනවානේ දුටුවේ නැද්ද මේ මේ මේ ඒ ඒව අහනවානේ එතකොට කියනවානේ එතකොට මේ මේ මේ මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් මේ දැන් මේ මේ කතා කරන්නේ ඇත්තටම මේ සත්‍යයක් අවශ්‍යයි කියලා දැනෙන්නේ කෙනෙක්ට මේ ලෝකයේ මේක බොරුවක් කියලා යන්තම් හරි අවබෝධ වුණාම තමයි. දැන් පටාචාර ගත්තත් පටාචාර දරුවෝ නැති වෙලා මහත්ය නැති වෙලා ගෙවල් දොරවල් නැති වෙලා සීරම වුණාම එයාට හිතෙනවා මේ ලෝකේ මොකද්ද ඇත්ත කියලා හොයන්න. එයාට කම්පාවකට එනවා. ඒතකොට ආදීනාවක් පේනවා. මේක මේකේ කිසිම පැවැත්මක් නැහැ. මේක අනිත්‍යයි කියලා එයාට දැනෙනවා. දැන්නට පස්සේ ਉਹ පරම සත්‍ය තුල තමයි එන්නේ. නිස්සාරණයකටයි එන්නේ. අත්හැරෙනවා. ලෝකේ අත්හැරෙනවා. සිත තුලින්ම අවබෝධ වෙලයි අත්හැරෙන්නේ. දැන් අඟුලිමාල ගත්තත් එහෙම අඟුලිමාල සේරම ව්‍යසන කරදර ආපු කෙනෙක්. දැන් අද වුණත් ඉන්නවා පටාචාර. අද වුණත් මිනිස්සුන්ට අපි දකිනවා සමාජය තුළ දැන් අද මුළු ලෝකෙට මේක වෙලා මුළු ලෝකෙම අද අසරණ වෙලා. ඒතර අසරණ වුණාම මේ අසරණ කම තුළ තමයි මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙනවා. එතකොට තමයි මේ ඇත්ත මොකද්ද කියලා හොයන්න හිතෙන්නේ. දැන් කෙනෙක් අසනීප වෙනකොට මැරෙනකොට යක් දරා ගන්න බෑ හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඒ ඒ කෙනා ඒ කෙනාට එතකොට දේවදූතයෝ දැක්කද කියලා අහන්නේ ඒකනේ මරණයට පස්සේ. දේවදූතයෝ කියන්නේ මේ මහල්ලෙක් දැක්කේ නැද්ද? අසනීප වෙනවා දැක්කේ නැද්ද? ලෙඩෙක් දැක්කේ නැද්ද? මල කඳක් දැක්කේ නැද්ද? ඉතින් මේ මේ මේවා මේ මේ ජීවත් වෙලා ඉන්නකොටම පේනවනේ මේ ලෝකේ අනිත්‍යයි කියේ. මේක මේක පේන දෙයක් නෙවෙයි, නොපෙනෙන දෙයක් නෙමෙයිනේ. කාටවත් සංගවන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එතකොට මේ සත්‍යයට මූණ දෙන්න එපා. දැන් මිනිස්සුන්ට කරන්නේ මිනිස්සු දෘෂ්ටිගත වෙලා දෘෂ්ටිවල හිර වෙලා සත්‍ය වහගෙන ඉන්න හදනවා. සත්‍ය වහගෙන ඉන්න බෑ. ඒකට හේතුව ඔහුත් පොළොවට පස් වෙනවා. ඔහු මේ ස්වභාදාමේ ගහකොළ පොළොවට පස් වෙනවා වගේ සතාසිව්පාව පොළොවට පස් වෙනවා වගේ ඔහුටත් ඒ ස්වභාදාමේ කොටසක් විතරයි. ඒ ස්වභාදාමේ ඒ කොටස ඔහුගේ කොටස එච්චරයි. එතකොට කවුද මේ කියනා? කවුද මේ මොකද්ද මේ වෙන්නේ? අන්න දෘෂ්ටි හම්බ වෙනවා. දෘෂ්ටියක් තුලයි අපි ඉන්නේ. අපි දෘෂ්ටියක් තුලයි මේ පිනවන්නේ, සතුටු වෙන්නේ, මත් වෙන්නේ තේරෙම දෘෂ්ටියක් තුල. දෘෂ්ටිගතවයි අපි ඉන්නේ. දැන් ඇත්තටම ඇත්තටම මේ කාරණා දේ දුන්නක් ඔබට අල්ලන්න බෑ. නමුත් ඔබ දකිනවා දේ දුන්න දෘෂ්ටියක් කියලා. එතකොට දේ දුන්න දෘෂ්ටියක් වගේ. දැන් ඔබ දකිනවා දැන් මිරිගුව, මිරිගුවක් ඔබ දැකලා තියෙනවා. එතකොට ඔබ දන්නවා මිරිගුව පස්සේ කොච්චර දිව්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. එතකොට ඔබ දකින එක දෘෂ්ටියක් කියලා. ඉතින් බුදුන් වහන්සේ මේ වාත සූත්‍රය තුල පෙන්වන්නේත් ඕකම තමයි. ලෝකෙම දෘෂ්ටිය. ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ ඇත්තරම වාත සූත්‍රයේ තව ඉස්සරහා තියෙන වාත සූත්‍රය අපි අපි පැහැදිලි කරපු ඒ කාරණා ඔබ ඔබ දැක්කා 389 වෙනි පිටුවේ මේ අපි මේ කතා කරන කාරණා අද ඉන්න කාරණා මේ ඔබ දැක්කා ඒ වාත සූත්‍රය පැහැදිලි කරනකොට මේ මේ සේරම දෘෂ්ටි හුළඟ හමනවා වැස්ස වහිනවා ගඟ ගලනවා මේවා සේරම දෘෂ්ටි. ඔබ ඔබට මේක පුදුම වෙන්න හේතුවක් නෙමෙයි. ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල බුදුන් වහන්සේ දේශනා කරනවානේ ඉරක් හඳක්වත් නැහැ කියලා. ඒවා සේරම දෘෂ්ටි කියලා. මිනිස්සු විසින්ම හදාගත්ත දෘෂ්ටි දැන් ඇත්තටම අපිට මේවා මේ ඇත්ත පැත්ත බැලුවාම තමයි තේරෙන්නේ. මේවා කොහොමද දෘෂ්ටි වෙන්නේ කියලා. දැන් ඉර පායනවා කියන එක අපි පොඩි කාලේම ගත්ත දෘෂ්ටියක්. නමුත් කෙනෙකුට කිය ඉර පා. නෑ ඉර පායන්නේ කොහොමද? දැන් ඔබ පෘථිවියෙන් එළියට ඇවිල්ලා පැත්තක හිටියොත් ඔබට ඉර පායනවාද? ඔබ ඉරක් බහිනවද? රැත් තියනවද? දවල්ක් තියනවද? නෑනේ. එතකොටම තේරෙනවානේ මේ පෘථුවියක් ඇතුලේ මේක කැරකෙන හින්දා අරක මේ මෙහෙම මේ මේකට අපි හදාගෙන තියෙන්නේ මේ නමක්. නම් හදාගත්ත එකයි සම්මුතිය කියන්නේ. දැන් මේ නම් වලට ඊට පස්සේ අපි ඒවා හිතාගෙන ඉන්නවා මෙහෙම තියෙනවා වගේ. එහෙම තියෙන එකක් නෑ. ඒකත් අනිත්‍යයි. හේතු තියෙනකොට ඇති වෙනවා, ඒ දෙනකොට නැති වෙනවා. දැන් වැස්ස තියෙන එකක් නෙමෙයි. ඒ ඇල්ලුවත් අහු වෙන වතුර ටිකක්. ගඟ තියෙන එකක් නෙමෙයිනේ ඇල්ලුවත් අහුවෙන්නේ වතුර ටිකක්. එතකොට හුලඟ තියෙන එකක් නෙමෙයිනේ. ඔබ හුලඟ කියලා දෘෂ්ටියක දැන් අපි හදාගත්ත නම්නේ මේ සම්මුතියන්නේ තියෙන්නේ. දැන් මේවා අනුව තමයි අපි මේ අපි මේ විඳවන ලෝකයක් පිනවන ලෝකයක් හදාගෙන තියෙන්නේ. දැන් සිතත් එහෙමයි. මේ කතාව අපි ඊට පස්සේ මේ උපමේයනේ උපමාව වෙන්නේ සිත. සිත දෘෂ්ටියක්. සිතක් දෙදුණක් වගේ හේතු තියෙනකොට තියෙනව නැත්නම් නැති වෙනවා මායාව. එතකොට මේ සිත කොහෙද තියෙන්නේ? දැන් අපි දිගටම පැහැදිලි කරගෙන ආවා මේ භෞතික විද්‍යාව අනුවත් මේ මේ සිත ශරීරය තුල නැහැ. බුදුන් වහන්සේත් ඒක පෙන්නනවා මේ ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය පාරපදාපි ගත්තොත් කායानुපස්සනාව තුළ මේ රූපේ මේ කය කියන එක රූපේ කියන එක බොරුවක් කියන තැන පෙන්නකොට මේ රූපේ හටගන්නේ සිතේ නම් මේ සිතත් බොරුවක් වෙන බව කොහෙද මේ කෙනෙක් ඉන්නේ කෙනෙක් ඉන්නේ බල කයනේ කායानुපස්සනාව වඩන්නේ කෙනෙක් ඒතකොට කෙනෙක් ඉන්නේ කෙනෙක් නැහැ කියන පෙන්නන්නේ. ඒ කායේ කායानुපස්සී විහරණයනේ. මේක බොරුවක් කියන එකනේ දකින්නේ. ඒතකොට විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සන්නේ මේ ලෝකේ බොරුවක් කියලා දකින මේ ලෝකේ සත්‍ය දකින්නයි ඇත්තටම මේ සේරම කරන්නේ. සත්‍ය දකිනකොට බොරුවක් කියලායි ඔප්පු වෙන්නේ. නැත්නම් විනේය ලෝකය කියලා 아무තේම මේ ලෝකෙන් මිදෙන එකක් නැහැ. ලෝකේ බොරුවක් සත්‍ය දකිනවා. මේ සත්‍ය දර්ශනයක් තියෙන්නේ. ඒක සත්‍ය ඥානය කියන්නේ ඒකයි. දැන් සත්‍ය ඥානය කියන කෙනේ සත්‍ය සත්‍ය ඥානය ඇති කෙනාට නිරුත්ත්‍ය ඥානය තියෙන්නේ. ඒතර සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? ලෝකේ පරම සත්‍ය මොකද්ද? ලෝකේ ඇත්ත දැක්කම ලෝකේ බොරුවක් වෙනවා. ඒක හිත තුළ හටගත්ත ලෝකෙක අපි ජීවත් වෙනවා. අපි මනෝමයෙන් හදාගෙන මනෝමයෙන් හිතාගෙන ඉන්නවා මෙහෙම ලෝකයක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම ලෝකයක් නැහැ. අපි හිත තුළයි ලෝකයක් තියෙන්නේ. ඒ හිතේ තියෙන ලෝකේ තමයි අපි අපි මේ පිනවන්නේ, විඳවන්නේ, සේරම. එතකොට ඒ එහෙම ලෝකයක් දැන් සත්‍ය දැක්කම ලෝකේ නැති වෙනවා. දැන් ලතු මේ ලෝකෙ මිදෙන කතාවක් නැහැ. ලෝකෙ මිදෙන්න 아무තෙන් මේ ලෝකෙ මිදෙන්න යන එකක් නෙමෙයි. මේ ලෝකෙ ඇත්ත දකින්න. ඇත්ත දැක්කමයි ලෝකෙ මිදෙන්නේ. ඇත්ත දැක්කම තේරෙනවා ලෝකෙ බොරුවක් කිය. මේ ඉරත් බොරුවක් වෙනවා, හදත් බොරුවක් වෙනවා, සේරම බොරු වෙනවා. මේ මේ මේ සේරම අපි හිතවල අපේ සිත්වල තියෙන අසරණකමට අපිට හිතන්න බැරි කමට අපි මෙහෙම හිර වෙලා ඉන්නවා සිතුවිලි වල. ඒ හිර වෙලා ඉන්නේ නොදන්නකමට. ඒකයි අවිද්‍යාව. ඒ නොදන්නකම දැන් මේ මුළු සතර අතිපද අපි ගත්තොත් මුළු පටිච්ච සමුපාදම අවිද්‍යාව තුලනේ තියෙන්නේ. දැන් අවිද්‍යාව නිසානේ මේ අපි ඉන්නේ මෝහගන අන්ධකාරේ. ඒ කියන්නේ මිනිස්සයා hina වෙන්නේ, අඬන්නේ, දුක් විඳින්නේ, සැප විඳින්නේ ඔක්කොම අවිද්‍යාව නිසා. නොදන්න නිසානේ, සත්‍ය නොදන්න නිසා. සත්‍ය දන්න කෙනාට මේ ලෝකයේ දෘෂ්ටි වලින් මිදෙනවා. මායාව වලින් මිදෙනවා. බොරුවෙන් මිදෙනවා. අන්න විනය්‍ය ලෝකයේ අවිද්‍යා දෝමනස්සේ මෙයා තමයි සෝතාපට්ටි වග්ගය අපි මේ කතා කරන්නේ සෝතාපන්න වෙන්නේ. ඒ කියන්නේ සියලු ලෝකවලින් මිදෙන කෙනා සතර අපායුත් මිදෙනවා. සියලු දුකෙන් මිදෙනවා. ඉතින් මේ මග තමයි මේ බුදුන් වහන්සේ හොඳින් පැහැදිලි කරනවා මේ සෝ අත්තා කියන සූත්‍රය තුල අපි මේ ගත්තේ. එතකොට මේක බුදුන් වහන්සේගේ වචන වලින් මේක අපි ගත්තොත් කිස්මින්නකෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අභිනිවේෂ ඒවා දිට්ඨි උපජ්ජති සෝ අත්තා සෝ ලෝකෝ සෝ පච්ච භවස්සාමි නිච්චෝ දුරෝ සස අපරිණාම ධම්මෝ එතකොට මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේද මම මම ආත්මේමි විතු භජති සෝ අත්තා සෝ ලෝකෝ මේ ලෝ මම ලෝකෙ වෙමි. සෝ පෙච්ච බස් භවිස්සාමි. මේ මම පරලෝ යන්නෙමි. මැරිලා අර මැරිලා යනවා කියනවනේ ගිහිල් ඉපදෙනවා කියනවනේ. මේ ලෝකේ දැන් මම ඉන්නවා. දැන් මේ ලෝකේ මම ජී ආත්මයක් මට තියෙනවා. දැන් මැරිලා ගිහිල්ලා මම ඉපදෙනවා. මේවා සේරම දුෂ්ටි කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. සෝ පෙච්ච භවිස්සාමි. නිත්‍යේමි මිච්ඡෝ දුෝ සාසතෝ සාසතේ නිමි අපරිණාම ධම්මෝ මේවා සේරම පවතින දේවල් නෙමේ අනිත්‍ය ස්වභාවයට යනවා විපරිණාම වෙනවා එහෙම ස්ථිර මමයි කියලා කෙනෙක් නැති මේ සත්‍ය දකින්න කෙනාට මේ සත්‍යනේ පේන්නේ එතකොට සංඝයා වහන්සේලා කියන කුමක් ඇති කල්ලි මෙහෙම හිතනවද කිව්වම ස්වාමීනි මේ දහම ඔබ වහන්සේ විසින්ම දන්නා ඔය ඔබ වහන්සේ විසින්ම අපිට කරුණාපාදී කර දෙන්න කියලා. වහන්ස දහම භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතිය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂුව දරණාහයි. භගවා මූලිකෝ භන්තේ ධම්මා. භගවතෝ සුතවා භික්ඛු ධාරේ ධාරේ ස්ථಿತಿ රූපේ කෝ භික්ඛවේ සති රූපං උපාදාය මහණෙනි රූපේ ඇතිකල්ලි රූපේ නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ මම ආත්මෙමි මම මට ලෝකයක් තියෙනවා ඒ ඒ ලෝකේ මම මැරෙනවා මම පරලෝ යනවා මම කියලා එතකොට නිත්‍ය ස්ථිර දෙයක් තියෙනවද? සාස්වත දෙයක් තියෙනවද? මේක විපරිණාම වෙනවා. මේ මේ පෙරලෙන්නේ නැහැ කියලා නොපෙරලෙන දෙයක් තියෙනවද? නැත්තේමි. බුදුන් වහන්සේ දේශනා කරනවා. වේදනාව රූපය තියෙනවා නම් මේ ලෝකේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් වේදනාව කියලා දෙයක්ත් තියෙනවා. එහෙම සංඥාව කියලා දෙයක්ත් තියෙනවා. සංස්කාර කියලා දෙයක්ත් තියෙනවා. විඥානය කියලා සිත කියලා දෙයක්ත් තියෙනවා. ඒ ඇති කල්ලි විඥානය නිසා විඥාණයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පාළ වෙයි. මම මේ ආත්මයමි. මේ මගේ ආත්මයයි. මේ ලෝකේ මම ඉන්නවා. මම මේකේ මැරෙනවා. මැරිලා මම පරලෝ යනවා. ඒ මම පරලෝ යන්නේ. ඉතින් මම ස්ථිරද, නිට්ටයද, සාස්වතද, පවතිනවද? මේක විපරිණාම වෙනවා. නොපෙරෙන, සැඟවියන ස්ථිර දෙයක් තියෙනවද? මහණෙනි සංඝයා වහන්සේලා උත්තර දෙනවා. දැන් විසුන් බුදුන් වහන්සේම අහනවා මහණෙනි ඒ කුමක් හැඟියුද? රූපය නিত্য හෝ වේද? අනිත්‍ය හෝ වේද? උත්තර සංඝයා වහන්සේලා උත්තර දෙනවා අනිච්ඡම් බන්තේ අනිත්‍ය ස්වාමීනි. යමෙක් ඌ කලි අනිත්‍යද? ඒ දුක්ඛ වේද? සෝ හෝ වේද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි යමෙක් ඌ කලි අනිත්‍යද දුක්ද එය පවතින්නේ නැද්ද? ඒ ඇසුරකට ඔබ තුළ දෘෂ්ටියක් පහළ වෙයිද? පවතිනවා කියලා. මම ආත්මය මේ මගේ ආත්මය කියලා දෙයක් තියෙනවා කියලා ලෝකයක් තියෙනවා කියලා මම ලෝකේ ඉන්නවා කියලා මම මැරිලා පරලෝ යනවා කියලා මෙහෙම මෙහෙම සාස්වත තියෙනවා කියන ඒ මේ වෙනස් වෙන්නේ නැහැ කියලා ස්ථිරයි කියලා එහෙම එහෙම දෙයක් තියනවද මහණෙනි කියලා අහනවා. එතකොට සංඝයා වහන්සේලා උත්තර දෙනවා නොහේතම් බන්තේ නැත ස්වාමී වේදනා සංඥා සංඛාර විඥාන නිට්ඨයෝ වේද අනිත්‍යෝ වේද අනිත්‍යම් බන්තේ අනිත්‍ය ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක් නම් සුවෝ වේද දුක්ඛෝ වේද යමක් අනිත්‍ය නම් දුක් නම් සුව වේද සුවෝ වේද දුක්ඛෝ වේද දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුළු නම් එය නොඇසුරු කොට ඒ මම ආත්මෙමි මගේ ඒ මම ලෝකයේ වෙමි මම පරලෝ යන්නෙමි නිත්‍ය වෙන්නෙමි මේ වගේ මේ තියෙනවා කියන මේක එතකොට මෙබඳු දෘෂ්ටියක් එහෙමනම් උපදීද නැතමයි ස්වාමීනි නොහේ තම්බන්තේ වියම් යමෙකුන් දක්නා ලද්දේ අසන ලද්දේ සුඟුණා ලද්දේ රස විඳින ලද්දේ පහසනා ලද්දේ දානා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේනම් ඒද නිට්ඨයෝ වේද අනිත්‍යෝ වේද අනිත්‍යම් බන්තේ නැතම ස්වාමීනි. එතකොට මේ අස කන දිවනාසය කියන දැන් මේ වෙයිනුත් මේ අපි ඇතයි කියලා දැන් මෙහෙම රසක් තියෙනවා. මෙහෙම ගඳක් තියෙනවා. සුවඳක් තියෙනවා. මෙහෙම මේ දැන් මේ සැපක් තියෙනවා පහසක් තියෙනවා දැන් මෙහෙම හිතන එක තමයි මේ මේ බුදුනාසේ මේ මේ මේ හොඳට පෙන්නනවා මේ ආයතන හරහා එන සියලු දේ එහෙම තියෙනවා කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා එතකොට සංඛ්‍යා වංශල උත්තර දෙනවා නැත ස්වාමීනි දැන් අර කෙනෙකුත් නැත්තම් පුජ්‍යලයකුත් නැත්තම් ලෝකෙ දෘෂ්ටියක් නම් බොරුවක් නම් මෙහෙම මේ සේරම මිනිස්සු විසින් හදාගත්ත මේ සම්මුති ලෝකෙම බොරුවක් වෙනවා එතකොට මේ සත්‍ය කියලා කියන්නේ ඇත්තටම මේ සත්‍ය දකින කෙනාටයි මේ ලෝකේ මිදීමක් තියෙන්නේ. නැතු මේ ලෝකේ මේ බොරුවක් ලෝකේ මිදලා යන කතාවක් නෙමෙයි. මේ ලෝකේ සත්‍ය දැක්කොත් ඒක මේ සිතක තියෙන දෘෂ්ටියක්. සම්මුති මිනිස්සු විසින්ම හදාගෙන මිනිස්සුම චිත්තේන නියති ලෝකේ. සිත තුලයි ලෝකේ තියෙන්නේ. මේ එළියේ දැන් ඔබ ඔබ ඔබ දැන් මෙහෙම හිතන්න දැන් ඔබ නිකන් ඔබ නිකන් බාහිර දර්ශකයක් ගන්න. දැන් ඔබ මැරෙනවා. දැන් ඔබ මැරිලා තව අවුරුදු 100ක් 200ක් ගන්න ඉස්සරහට. දැන් ඔබ කියන කතාවක් නෑ. දැන් මීට අවුරුදු 2000කට කලින් ඉපදිච්ච අයකෝ. එහෙම දෙයක් නෑනේ. දැන් මේ දා කිපදුණු රජවරුකෝ. ඕක නිකන් අපි කියන කතාවක්. ඔය ඉතිහාසය සමහර ඒවා වැරදි. සමහර ඒවා බොරුනේ ඉතිහාසය ලියලා තියෙන්නේ. දැන් මේ අද වෙන දේ තව ඉස්සරහට පොත් ලියාවේ බොරු කියලා. එතකොට අපි හිතන් ඉන්න එදාටත් ඒ ඉපදුණු මිනිස්සු හිතන් ඉන්නවා එහෙම දෙයක් තිබ්බා කියලා. එතකොට ඒකත් බොරුවයි. එතකොට මේ ඔක්කොම අපි මේ මේ මේ අපි මේ දන්න දත්තනේ තියෙන්නේ. dataනේ තියෙන්නේ. අපි අර කම්පියුටරේට දත්ත දාන්නේ. දත්ත දාලා අන්තිමට බොරු දත්ත දැම්මොත් මොකද වෙන්නේ? බොරුවක් නේද උත්තරේට එන්නේ. දැන් මේ වගේ අපි ඉන්නේ ඇත්තකද? දැන් ඔබ ඔබකින් දැන් මේ කතා කරන්නේ අපි ජීවිතය ගැන. අපි ජීවිතය ගැන මේ කතා කරන්නේ. එතකොට අපි අපේ මේ ජීවිතේ හරියට ගස් වගේ. ගස් කල් වගේ. කියන්නේ මේ මේවා පොළොවට පස් වෙනවා, ඉපදෙනවා, මැරෙනවා. මේව මේ සබහාදාම. මේ සබහාදාම 아무තු දේවල් නෑ. මම මේ කියලා ලොකු දෙයක් නෑ. මට <laughs> හරියට නිකන් අර දැන් මේ කොරෝනා වලින් ලක්ෂ ලක්ෂ ගාණක් මැරලා තියෙනවා. දැන් ලක්ෂ ගාණක් නිකන් හරියට ගස් වැලි කැට අර නිකන් අර සබහාදාමට වැලි කැටයක් විතරයි. ඇත්ත කතාව ඕකනේ. සබාධාමර මේ ලක්ෂ ගණන් මිනිස්සු කියලා කතාවක් නැහැ. සබාධාමර සුනාමියක් ආව නම් ඔක්කොම යට වෙලා ඔක්කොම ගියා නම් එච්චරයි. දැන් සබාධාමේ කතාව අනුව මේ විදිහට යනකොට බුදුන් වහන්සේම දේශනා කළා තියෙනවා සප්ත සූර්යෝගම සූත්‍රයේ මේ පෘථුවේ රශ්මිය වැඩි වෙනවා සූර්යාගේ හත් ගුණයකට වැඩි. පෘථුවේම අළු වෙලා නැත්තර නැති වෙලා යනවා කියන්නේ. ඉතින් ඕක තමයි සබාධාම. ඊර පායරද අපි මේ දෘෂ්ටිවල මේ එක එක දේවල් හිතාගෙන මේ හිටියට එහෙම දෙයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන සබඳතාව විතරයි. ඒක මේ එක එක දේවල් අර මේ දැන් මේකේ තව ඉස්සරහට තමයි මේකේ මේ මේ ඉස්සරහ සූත්‍ර වල තියෙන නැති දිනා කියන සූත්‍රය කියනවා මේ දිව්‍ය ලෝක ප්‍රේතලෝක ඔක්කොම බොරු වෙනවා. සේරම හිතේ තියෙන දෘෂ්ටියක් වෙනවා. මේ බුදුන් වහන්සේම පෙන්වලා දෙන සූත්‍රවල අපි මේව අරගෙන කියන්නේ. ඔබට බලන්න පුළුවන්. මේ පොත් තියෙනවා. දැන් හෑන්ඩ් ෆෝන් එකෙන් ගහන්න පුළුවන් ජාත්‍යන්තරේ ගහපු ගමන් එනවා ත්‍රිපිටකය කියලා ගහපු ගමන් සංයුත්ත නිකාය තුන කියලා ගහපු ගමන් දෘෂ්ටි සංයුත්ත එනවා. ගහපු ගමන් සෝතපත්ති වග්ගය එනවා. මේ දෘෂ්ටි තියෙන තාක්කල් සෝවන් වෙන්නේ නැහැ කියලා ඒකේ තියෙනවා. ඉතින් මේ බලන්න පුළුවන් මේක 385 වෙනි පිට. අව මේ පිට පිටත් එක්කම කතා කරා. සූත්‍ර තියෙනවා එහෙම්ම. බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේ හොඳටම දේශනා කරනවා. අපිට වැඩිය හොඳට දේශනා කරලා තියෙනවා. මේ හුලක කියන්නේ බොරුවක්. ලෝකේ කියන්නේ බොරුවක්. මේ ඔක්කොම මිනිසුන්ගේ හිතේ තියෙන දෘෂ්ටියක් බුදුන් වහන්සේ තමයි ලෝකෙට පෙන්නන්නේ. දැන් මේක කියන කෙනාගේ දැන් අපි දිහා බැලුවට වැඩක් නැහැ. මේ පොත් පොත්වල එහෙම තියෙනවා. මේ පොතේ හොඳටම පැහැදිලි කරලා තියෙන දෘෂ්ටිය මොකද්ද සත්‍ය මොකක්ද? දැන් සත්‍ය දකිනකොට හිත කියලා දෙයක්වත් නැහැ. දැන් හිත ශරීරය තුළ හිතක් නැති බව. දැන් මහාචාර්යවරු පවා දන්නවා. දැන් දන්නවා හොඳටම දැන් මේ කාලෝද ෆොන්සේකා හොඳට පෙන්නවා මේ දොරබඩලාවෙත් හොඳට පෙන්නවා ඔබටම මේව බලන්න පුළුවන් ඉල්ලගෙන මේ රූපයන් සස්තාවේ තියෙන තැටිගතත් මේ මොලේ කැපුවත් කෙනෙකුට තේරෙන්නේ මේ හෘද වස්තුවත් පිටින් ඩොනේට් කරනවා මේක ඇතුළේ හිතක් නැහැ මොලේ ඇතුළේ හිතක් නැහැ කියලා එතකොට මේ සිත කොහෙද තියෙන්නේ සිත ශරීරේ නෙමෙයි තියෙන්නේ ඒක බුදුන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් කියනවා 2500කට කලින් බුදුන් වහන්සේ කියනවා මේ සිත ඇතුළෙත් නැහැ එළියෙත් නැහැ කියලා. මේ සිත හේතු නිසා හටගෙන නැති වෙනවා කියලා මේ දේ දුන්නක් වගේ කියන. ඒක තමයි බුදුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරන මේ පරම සත්‍යය. පරම සත්‍ය නම් මේ මේ මේ මේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා අද මේ බෞද්ධ අයත් මේ සෝවාන් වෙන්න හිතාගෙන ඕක කිය කී ඉන්නවා. ඕක කිය කී ඉන්න එකක් නෙමෙයි. ඕක ඇත්තටම දැන් මේ මේ මේ කියන්නේ සූත්‍රය තමයි. ඔබ ඔය කියන මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන සූත්‍රය තමයි මේ කියන්නේ මේ සෝ අත්තා සූත්‍රය ඊට පස්සේ මේ සූත්‍ර ටික තමයි ඔබට ඒ දකින්න ලැබෙන්නේ අපි අර අපි ගිය පාර ඉදිරිපත් කරපු සූත්‍රයේ ඒ තම මම කියන සූත්‍රය තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ස්ටික තියෙන්නේ. ඒකම ඒකම ඇත්තටම මේ කී කී ඉන්න එක නෙමෙයි. ඇත්තට මේක සත්‍ය දැක්කාම මේ මම කියලා කියන්නේම දෘෂ්ටියක්. මායාවක්. මේක අපි පෙන්නවා මීට කලින් මේ දර්ශන සමාපත්තිය නැතුව කිසි කෙනෙකුට මේ නිවන් මාර්ගකුත් නැහැ කියලා බුදුන් වහන්සේෙන් පෙන්නනවා මේ සත්‍ය ඥානය ඇතුළටයි කෘත්‍ය ඥානය. මේකේ ඇත්තටම අපි කෘත්‍ය ඥානය කියලා කරන්නේ අපි කරන්නේ මේ සත්‍ය දැනගත්තට පස්සේ මේක ඇත්තද කියලා ප්‍රායෝගිකව අපි බලනවා. අපේ සිත හටගන්නේ කොහොමද කියලා අපි හොයනවා. එතකොට තමයි අපිට මේ හම්බ වෙන්නේ සලායතන සූත්‍රය. සලායතන වර්ගයේ ඒව හොයන්නේ. එතකොට ඒ තුල තමයි තියෙන්නේ මේ සිත මොකක්ද එනක්. අන්න සිත හොයනවා. එතකොට තමයි කෘත්‍ය ඥානෙ එන්නේ. ඊපස්සේ සත්‍ය ඥානෙ දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි යා ප්‍රායෝගිකව එදිනෙදා ඇස් දෙකෙන් දෙයක් බලනකොට මේක මගේ හිතේද? එතකොට දැන් මේ අඹ ගහක් කියන්නේ අඹ ගහ කියනවද අඹ ගහ කියලා? නෑ. ඒක ඔබේ දෘෂ්ටියක්. එතකොට මේ පුටුව කියනවද මේ පුටුව කියලා? නෑ. ඒක ඔබේ දෘෂ්ටියක්. එතකොට ඔබේ පොඩි කාලේ ඉඳන් දාපු දත්ත. ඒවා තමයි සංඥා. ඒ සංඥා කියන්නේ ඇත්තක් නෙමෙයි. සංඥා කියන්නේ මිනිස්සු විසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥාප්තිය. ඒව තුළ මිනිස්සු ලෝකයක් හදාගෙන හිත ඇතුළේ ඉන්නවා. ඒකයි චිත්තේන නියති ලෝකය කියන්නේ. ඒ දර්ශන සමාපත්තිය ඔන්න ඔය ටික හොඳට ගලපලා පෙන්නනවා. සත්‍ය ඥානෙ හොඳට ගලපලා පෙන්නනවා මේ ලෝකේ මේ සත්‍ය මොකක්ද කියන එක. ඒ සත්‍ය දකින කෙනාට ඒ සත්‍ය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නයි කෘත්‍ය ඥානෙ ඕනේ. අන්න දෙයක් කරන්න තියෙනවා. දැන් භාවනා කරලාද එතකොට මේ මේ සෝවන් වෙන්නේ නැහැ. සත්‍ය ඥානය දැකීමෙන් සෝවන් වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ කවුරු හරි කෙනෙක් අහම අත් දෙක තියාගෙන කියන්නේ නැහැ නිකන් වාඩි වෙන්න. දැන් භාවනා කරන්න කියලා. දේ අද සමාජයේ අර ආපු රැල්ලේ ඒ රැලි වලින් එක රැල්ලක් වෙලා භාවනා රැල්ල. මේ භාවනා කරේ වේදේ. ආරාලකාරම උද්දකරා පුත්‍රගාව බුදුන් වහන්සේ ගිහිල්ලා බුදු භාවනා කළා. ඒකෙන් මුකුත් හම්බුනේ නැහැ. අද ඔය භාවනා කරන අයට මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේට හම්බුනේත් නැහැ. බුදුන් වහන්සේ ඊට පස්සේ ඒරම අත්හැරලා දානවා. අත්හැරලා දාලා මේ සත්‍ය හොයාගෙන යනවා. අන්න සත්‍ය ගවේෂ පටිච්ච සමුප්පාද අන්න විපස්ස විපස්සනා කියන්නේ සමතේ නෙමෙයි. වේදේ තුල තියෙන සමතේ සමාධිය ඔය කියන සමාධියත් ඔය කියන සමාධිය තුල තියෙන ධ්‍යාන ඒවා සේරම ලෞකිකයි පිරිනව. ඒව මේ ඉද වික්කවේ බික්කු මේ ශාසනයේ ලෝකෝත්තර භූමියේ කතාව ඊට වැඩිය ආත්පසීම වෙනස් සමතය ආඩා අල්ලගෙන මේ අර නැති වෙන එහෙම නැත්නම් අර හේතු නිසා අටගත්ත සියල්ල සංකතයිනේ ඒ කියන්නේ සමත දැන් ඔය කියන ධ්‍යාන පවා සම්මතයි ඒ හේතු නිසා හටගත්ත දේවල්. ඒවා නැති වෙනව පිරිහෙනව. පවතින්නේ. ඒක නිසා අද අපි දකින සමහර වෙලාවට අපි මේ ආරාණ වල ඉන්නවා. සමහර වෙලාවට අපි දකින භාවනා මධ්‍යස්ථාන වල ඉන්නවා. අවුරුදු 20 30 භාවනා කරනවා. නමුත් කෙලෙස් එහෙමමයි. කෙලෙස් එහෙමමයි නිකන් මෝහණය වෙලා වගේ යටපත් කරගෙන යට තියාගෙන ඔහේ මත් වෙවි ඉන්නවා පාවෙවි. කෙලෙස් එහෙමමයි. කවුරුත් සෝවාන් වෙලාවත් නෑ සමහරලාට නිවන් දැකලත් නෑ. දර්ශන සමාපත්තිය යමෙක් යම්කිසි විදිහකට අවබෝධ කරගත්තොත් අන්නේ කෙනාට විතරයි මේ නිවන් මඟ හම්බ වෙන්නේ. මේ කිසි කෙනෙකුට මේ නිවන් මඟ නැතුව හම්බ වෙන්නේ ඔය ඕවා කරා කියලා හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම සමතයත් ඕනිතන් තියෙනවා. හිත විසිරෙන කෙනෙකුට බැහැනේ මේ සත්‍යවත් දකින්න. මේ මහා ප්‍රඥාව ලැබෙන්නේ නැහනේ. එතකොට සමතයත් අවශ්‍ය තැන් තියෙනවා. විපස්සනාවත් අවශ්‍ය තැන් තියෙනවා. මොකද මේ යුගන්ධන් විදිහට මේ ඇත්තටම හැම දෙයක්ම අවශ්‍යතාවන් තියෙනවා. නැහැ නැහැ නෙමෙයි. නමුත් මෙතන තියෙන ගැටලුව මේක අද මේ නියාවක් කරගෙන අද මේකේ අන්තයක් කළා හදාගෙන අද අන්තයක් තුල ඉන්නවා මිනිස්සු. ඒක තුල සත්‍ය හොයන්නේ දර්ශනේ දන්නේ නැහැ. ලිපිනේ දන්නේ නැතුව ඔබ යනවද ගමනක් පාරට බෑ. අද බෞද්ධයෝ ඉන්න ඔය වගේ ගමනක් යනවා. ලිපිනේ දන්නේ නැතුව. පාරට බහැලා යනවා අනාථ වෙලා අන්තිමට මම්මුලා වෙලා. සීලයෙන් ඉඳලා සමහර අය අටසිල් ගන්නවා හැම පොයෙටම සිල් අරගෙන මැරලා යනවා. නිවන් දැකලා නැහැ. පව් නේද? පව් ඒ අය අර බුදුහාමුදුරු උපදින්නත් කලින් හිටපු අර අන්ත දෘෂ්ටිගතවල ඉන්නේ. එහෙම දෙයක් මේ ධහම තුල නැහැ. දහම තුල පංචශීලයවත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කතාව. මොකද හේතුව පංචශීලයට කෙනෙක් ඕනි, රූපයක් ඕනි, දෙයක් ඕනි රකින්න. කෙනෙක් ඉන්න ඕනි පංචශීල රකින්න. දැන් කෙනා නැහැනේ මේ මේ මේ සෝවාන් වෙනකොටම. කවදාවත් පංචශීල රකින්නකොට සෝවාන් වෙන්නේ නැත්තේ ඕකයි. ඕකයි කවදාවත් සීල් ගන්න කියලා. දැන් මේ කියන පංචශීලයවත් මේ කියන ආර්ය උපෝෂ්ඨක සීලයවත් මේ කියන මේවා තුල නෙමෙයි සෝවාන්කම තියෙන්නේ. සෝවාන්කම තියෙන්නේ දෘෂ්ටි වලින් මිදුණු තැනයි. ওই සියල්ලම දෘෂ්ටියක් කරගෙන මම උසස් කියලා එහා විසීම මාන්නයක් හදාගෙන දෘෂ්ටිය තද කරගෙන ඇත්තරම ඊටත් එළිය ලොකු නිරේකට යනවා. ඒකයි මේක විභව තණ්හාවේ. ඒකයි මේ භව තණ්හා විභව තණ්හා දෙපැත්තකට මේක පෙරල. මේ ධර්මය හොඳින්ම දැනගත්තාම මේව හොඳට තේරෙනවා. තේරෙනවා මේ සමාධියත් එහෙමයි. සමාධියෙම ඉඳලා මැරිලා යනවා. නිවන පැත්තට. අර හරියට නිකන් අර Hindu ආගමේ ඉන්න මිනිහෙක් වගේ තමයි බෞද්ධ ලේබල් එකකගේ සමාධිය වල ඉන්නව ඉර වෙලා. අය ධර්මයේ කියලා ඔබ අල්ලගත්තොත් සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ ඔබටම දෂ්ට කළා ඔබම විනාශ වෙනවා. ඒකයි සත්‍ය. මේක හරි තැනින් දැනගන්න ඕනේ. හරි තැනට අල්ලගන්න ඕනේ. ඉස්සලම සත්‍ය දැනගන්න ඕනේ. දර්ශන සමාපත්තිය තියෙන්න ඕනේ. මේකයි පරතෝ ഘോഷය ඇති කෙනාටයි සුතවත් ආර්ය ශ්‍රාවකයට පමණයි මේ ධර්ම කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ. ධර්මයේ දකින කෙනාට විතරයි මේ බුද්ධ ස්වභාවය දකින්න ලැබේ. බුද්ධ ස්වභාවය කියන්නේ මේ කෙනෙකුට රූපයකට අයිති එකක් නෙමෙයි. බුද්ධ ස්වභාවය කියන්නේ ලෝකයේ පවතින මේ සබහා දහමේ කිසිම සිතුවිල්ලක් සිතුවිල්ලක් නැති තැන තියෙන ස්වභාවය. අපි ඒක බද්දේකරත්න සූත්‍රයේ ඉස්සරහට පැහැදිලි කරනවා. ඔබට හොඳට ඒක අපි ඉදිරිපත් කරනවා. මේ සිතුවිලි වලින් මිදුණු තැනයි බුද්ධ ස්වභාවයේ බුද්ධක්ෂණය අපි ඔබට හොඳට පෙන්නනවා. මේක රූපයක් නෙමෙයි. ඔය සිද්ධාර්ථ රූපේ ගහගෙන මැටි ගුලියක් හදාගෙන ඕක තුල නෙමෙයි බුද්ධ තියෙන්නේ. බුද්ධ ස්වභාවය ඔබට ඔබ සිතින් දකින්න පුළුවන්. ජීවමානවම ඔබට බුදුන් හමු වෙන්න පුළුවන්. ඒක මේ රූපයකට කෙනෙකුට බුද්ධලයක් නෙමෙයි ආත්ම සංකල්පෙන් දකින්න එපා. ඒ බුද්ධ ස්වභාවයක් ගැන කතා කරන්නේ. ඒක වෙලින් වෙලින් නම් හිතන් කියන්න පුළුවන්. තව ඒක බුද්ධ ස්වභාවයට විතරක් නෙමෙයි. මේක මේකට තව වෙනස් විදිහට කතා කරන්න පුළුවන් මේ මේ පරම සත්‍ය මේ තියෙන්නේ. ඉතින් මේ අවබෝධ කරන්නේ ඇත්තම නිවන් දකින්නවා කියන්නේ මේ ස්වභාවය අවබෝධ කරගන්න එක. ඉතින් මේකේ ඔබට මේ පරම සත්‍ය අවබෝධ වෙනකොට ඔබ මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දක්වා නිවන් දකින්න ඉන්නවා. ඒක පවා මේ සිත තුලින්මයි එන්නේ. ඔබට මේ සුත්ත තුළ දෘෂ්ටිය ඒක තුල පවා අපි පෙන්නනවා. කොහොමද මෛත්‍රී බුදුන් මේ දැන් ඔබට හම්බ වෙනවා. මේ මැරිලා ගිහිලා හම්බ වෙන එකක් නෙමෙයි. මේ මිනිස්සු ආත්ම සංකල්ප හදාගෙන දෙයිය කියලා කෙනෙකුත් හදාගෙන බුද්ධ කියලා කෙනෙකුත් හදාගෙන මේ මිනිස්සු ඔක්කොම වල්මත් වෙලා ඉන්නේ. දෘෂ්ටිගතවල පා වෙලා ඉන්නේ. ඔහොම දේවල් නැහැ ලෝකේ. ඕවා සිත්වල තියෙන දෘෂ්ටි. සිත්වල තියෙන දෘෂ්ටි බව බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා. මේ දෘෂ්ටි සංයුත්තේ දිහා බැලුවොත් ඔබට මේවා දකින්න ලැබෙනවා. මේ මේ කාරණා ඊටාම වැදගත්. මේ අපි මේ කතා කරේ මෙසෝ අත්තා කියන සූත්‍රේ අපි එන්න හදන්නේ නති දින කියන සූත්‍රයට මේ නති දින කියන සූත්‍රයේ ඇයි අපි මෙහෙම නම කිය කිය එන්නේ දිගටම ඒක තුල බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා ඔබ විසින් ඔය හිතාගෙන ඉන්න ලෝක සේරම බුරු කියලා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔබ හිතන් ඉන්න මේ කතාව සේරම බොරු කියලා නත්තිදින්න සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබ ඔය බාරහාර වෙන ඒවා යදින ඒවා ඔක්කොම බොරු කියලා බුදුහාමුදුරුව විසින්ම ඒ වචනින්ම කියනවා. ඒක නත්තිදින්න සූත්‍රය තුල තියෙනවා. නමුත් අපිට ඊට කලින් මෙතනට එන්නම වෙනවා. මේ අපි අද කතා කරන තැනට එන්නම වෙනවා. මේ බුදුන් වහන්සේ මේ බාහිර දෘෂ්ටියක් කියලා පෙන්නවා හුලං හමනවා ඒක තියනවා කියලා ගත්තොත් තමයි ඒක දෘෂ්ටියක්. එතකොට අපි හුලඟ ගැන කතා කරන්නේ අපි දඟ ගැන කතා කරන්නේ දෘෂ්ටියක් පවා තියනවා කියලා තියෙන ස්වභාවය. ඒ විදිහම තමයි ආත්මය කියන එක. ඒකත් දෘෂ්ටියක්. අපි ඒකත් කතා කරන්නේ තියනවා කියලා. ඒක අපි කියනවට වැඩිය බුදුන් වහන්සේ හොඳට මේ සූත්‍රය තුළ දේශනා කරනවා. ඒ තම මම කියන සූත්‍රයේ ආත්මයක් නැති බව හොඳටම දේශනා කරනවා. ඒක දෘෂ්ටිය. අතරම සිත කොහෙද තියෙන්නේ? අපි ඒ කතාවයි මේ පැහැදිලි කරේ. සිත සිත තියෙන්නේ මේ කය තුල නෙමෙයි. කයෙන් පිටත් නෙමෙයි. සිත හේතු නිසා හටගෙන නැති වෙනවා. ඇත්තටම අපි නිවන් දකිනවා කියලා ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ කොහොමද? සිත හටගත්ත හැටි දැකලා මිදින එකයි. ඒකයි ආර්ය ආර්යවරු රකින්න සීලය. ආර්යකාන්ත සීලය කියන්නේ. ආර්යකාන්ත සීලය කියන්නේ පුජ්‍යලේ ඉන්න එකක් නෙමෙයි. ඒ පංචශීලයේ. එතර පුජ්‍යලෙක් ඉන්නේ ආර්ය උපෝෂ්ඨක සීලේ පුජ්‍යලෙක් ඉන්නවා. නමුත් මේ කතා කරන්නේ ආර්ය කාන්ත සීලේ. ආර්යවරු දකින්න සීලේ. ආර්ය කියන්නේ පුජ්‍යලෙක් නෑ කියන එකයි. ආර්යවරු කියන්නේ පුජ්‍යල භාවයෙන් මිදුණු අය. ආත්මයේ බොරුවක් කියලා අවබෝධ වුණු අය. සෝවාන් වුණු අය ඇත්තටම ආර්යවරු. එතකොට සෝවාන් වෙනවා කියන්නේ මේ පුජ්‍යලයක් ඇතුලේ නෑ කියන එක අවබෝධ කරගත්ත කෙනා. සක්කාය දිස්ති ප්‍රහීන වුණු කෙනා. සක්කාය දෘෂ්ටිය කියන්නේ ආත්මය ඇතුලේ තියෙනවා කියන දෘෂ්ටිය. මේ ශරීරය තුල ආත්මයක් නැහැ. ඒකයි ඇත්ත. ශරීරය තුල හිතකුත් නැහැ. ඔබ හිතනවා ඔබේ ওই රූපය තුල කණ්ණාඩියෙන් දිහා බැලුවාම පේන රූපය තුල කෙනෙක් ඉන්නවා කියලා. රූපං අත්තතෝ සමනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස් ආත්මය තුල රූපයක් තියෙනවා රූපය තුල ආත්මය තියෙනවා ආත්මේ තුල රූපේ තියෙනවා රූපේ තුල ආත්මය තියෙනවා රූපේමයි ආත්මය කියන්නේ ආත්මයමයි රූපේ කියන්නේ කියලා මිනිස්සු හිතන් ඉන්නවා මේ තමයි මම කියලා. නමුත් ඔබ මැරලා කවුද? ඔබ ආවේ කොහෙන්ද? ඔබේ නම දැම්මේ දැන් නිමල් කියමු. ඔබ සමහරලාට සති අධ්‍යයක් යනකම් නම දාලා නැහැ. එතකොට ඔබ කවුද? ඔබේ නම මාරු කරත් කවුද ඔබ? එතන රූපේද නාමේ? නෑ. හරියට නිකන් මේවා මේව සත්‍ය දෘෂ්ටිය මොකද්ද සත්‍ය මොකද්ද කියන එක හොඳට තේරෙනවා. මෙන්න මේවා හොඳට පැහැදිලි Tamanට දැනෙන ගත්තා. Taman මේ හදාගෙන ඉන රූපවල කෙනෙක් නැති බව. Tamanට ලාදුරු වගේ රෝගයක් හැදුවොත් මොකද වෙන්නේ? ওই රූපේ විකෘති වෙනවා. එතකොට කවුද ඔබ? ওই රූපේද එතකොට ඔබ? ওই රූපේ ඔබ නෙමෙයි. ඔය පොඩි කාලේ තිබිච්ච රූපේ දැන් තියෙනවද? ඒකත් දැන් නැහැ. ওই දැන් තියෙන රූපේ වයසට ගියාම තියෙනවද? ඒකත් දැන් නැහැ. ඔය එකක්වත් පවතින්නේ. එතකොට අපි දෘෂ්ටියක ඉන්නවා. මම ඉන්නවා කියලා. අන්න ඒක මහා භයානක දෘෂ්ටියක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම දෘෂ්ටිය. මේ රූපය තුළ මම ඉන්නවා කියලා හිතන එක. මේ දෘෂ්ටිය කරන කෙනා කිසිදාක දුකක වැටෙන්නේ රූපේ තිබ්බොත් තමයි යට දුකක් එන්නේ. මම ඉන්නවා මට මෙහෙම වුණා. අනේ මට මෙහෙම වුණා. අනේ මම යනවා. අනේ මම මැරෙනවා. අනේ මම අසනීප වුණා. අනේ මගේ දුව මෙහෙම වුණා. අනේ මගේ ගෙදරට මේම වුණා. අනේ මේ ඔක්කොම නැති වෙනවා මේක අවබෝධ වෙනකොට. එතකොට යාට මුකුත්ම නැහැ. සමුනුත් නැහැ, රූපෙත් නැහැ, තමන්ගේ කියලා දේවලුත් නැහැ. එතකොට මොනවද තියෙන්නේ? ලෞතුරු සුවේ පමණයි ඉතුරු වෙන්නේ. ලෞකික සුවේ කියන්නේ බොළඳ සුවයක්. ওই රූපයක් හදාගෙන ඒක වටේ දේවල් ගැට ගහගෙන නිකන් හරියට හරියට හිර කූඩුවක් ඇතුලේ ඉඳගෙන නිකන් අර හිඟා කනවා වගේ වැඩක් ඔය තියෙන. ලෞකික සුවේ කියන්නේ. බඩු මුට්ටු වලින් සකෝ හොය යන සුවයක් ඔය තියෙන්නේ. ඕක හරියන්නේ අද හොයන එක හෙට නැහැ. අද හොඳ ලස්සන අඳුමක් අඳිනවා හරි ආසයි. ඒ ඊගා සතියක් දෙකක් යනකොට මාසයක් යනකොට වෙන එකක් හොයනවා. ඇයි ඒක හිතේ එච්චර සුවයක් තියෙනවනේ ඒකෙම ඉන්නේක. ඒක අනිත්‍යයි. ඒක දෘෂ්ටියක් මායාවක් බොරුවක් ඒකනේ ගිය අවුරුද්ද කැමති ඉච්චව මේ අවුරුද්ද කැමති. ඔව් පොඩි කාලේ ඔබ කැමැත්තෙන් හිටියේ මොනවටද? ඔය සෙල්ලම් බඩු වලට එහෙම ආසාවෙන් හිටියා නේ. එහෙනම් දැනුත් ඉන්නේ බෝලික්ෙන් නලවනලු. ඕවා <laughs> සේරම අනිත්‍යයි දෘෂ්ටි. ඔබ දැන් ආස කරන දේ තව අවුරුදු කීපයක් යනකොට